ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ආයුබෝවන් හිතාදර සහෘදයිනි ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ මිනිසා කොතරම් බුද්ධිමත්ද කිවහොත් ඔහු ජීවිතයේ අන් සෑම සියලු දෙයක්ම සැලසුම් කරනවා හැබැයි ජීවත්වන ක්‍රමය හැර ජීවත්වන කලා ශිල්පය ඉගෙන ගැනීම ඉතා වැදගත් තමන්ටත් අනුන්ටත් ලෝකයටත් බරක් නොවන ලෙස ජීවත් වීමයි වැදගත් වන්නේ. රෝහණ බද්දගේ සංගීතවේදියා තමන්ගේ ගීත නිර්මාණ තමන් විසින්ම කරගන්නට බොහෝ විට උත්සාහ කළා. බක්මාසය සම්බන්ධ කරගෙන ජීවිතයේ නව පුබුදුවක් ඇති කර ගැනීමට ඔහු විසින් ගායන ලද ගී කීපයක් තිබෙනවා. ඒ අතරින් එක ගීයක් අපි මේ වෙලාවේ තෝරගන්නවා. Thank you.

රැඳසුනේ මම් පවසන්නෙම්ද කොයි ලෙසින් රන්මඩියේ මල් කරා පැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මඩි දැක්ක ගමන් මල් ආරං කියවෙනවා සිතම ගම සුවඳ කරන් පිපුණා සිනිහිරිය මලේ විස්තර තුතු වද බමරුනි පිපිලා ගොඹ මුතු පැතුලේ ලස්සන හුරු බූති කමත දිලනා දැපින් අතලි ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලි ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ළඳ කොමලි මල්තරා දත්තල් මහිලා මගේ හිතට කොඳුරෙන වාරම් මලි දත්ත ගමන් මල් වාරම් කියවෙනවා හිත දඬතනේ මම් පවසන්නෙන්ද කොයි ලෙසින් රන්මලේ මල් කරා දත්තල් මහිලා මගේ හිතට කොඳුරෙන වාරම් මලි දත්ත ගමන් මල් වාරම් කියවෙනවා වැටුන කනක බරන සවන් පැලඳි පුල්ලි මලේ ඇස්නිලු පුල් පෙති ගෝමර කෙලවට දිලි රුවන් මලේ ඔස්තුයනේ මගේ පැලට එළියට නිත පිපුණු මලේ වැස්ස ළඟයි බක් මාතේ මා කනක පන් කොමලේ වැස්ස ළඟයි පස් මාසේ මාතනසා පන් කොමලී මල් සරා සල්ම නෙදා මගේ හිතට පොඳුරම වාරම් මලි දැක්ක ගමන් අල්වාරම් කියවෙනවා හිත බැඳ තනේ මම් පවසන්නේ කොයි ලෙසින් රන්මලී මල් කරා සල්ම හෙලා මගේ හිතට කොඳුරන වාරන් මලේ දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා ජීවිතය විස්මයජනක එකකි. ඔබ ඊට බිය විය යුතු නැත. එය සාර්ථකව ගත කරන්නට අවශ්‍ය වන්නේ ධෛර්යය හා සිතන්නට පුළුවන්කමයි. ඒ තවත් එක දෙයක් අවශ්‍ය වෙයි. මුදල් ටිකක් නෑ ටිකක් නොවේ හුඟක්. මෙහෙම කියන්නේ කවුද? චාලි චැප්ලින් 1889 සිට 1977 දක්වා ජීවත් වුණු නිර්මාණ කළ බ්‍රිතාන්‍ය ප්‍රහසන චිත්‍රපට අධ්‍යක්ෂ හා රංගධාරී චාලි චැප්ලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා හරි හම්බ කරන දේවලි හතරෙන් එකක් කොහොමද වීදම් කරන්නේ තව හතරෙන් එකක් කොහොමද වීදම් කරන්නේ යනු විසින් මේ સિદ્ધාන්තය අමතක කළ මිනිසුන්ට රටට ලෝකයට බොහෝ විට වැඩ වර්ධිනවා නමුත් අපි බුද්ධියෙන් නැගී සිටිය යුතුයි ඉපදුනේ ඇයි චිත්‍රපටිය 1967 තිරගත උනේ එස් රාමනාഥන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ සංගීත නිර්මාණය කළේ ආර් මුස්තුසාමි. සරත් විමලවීර විසින් ලියන ලද මේ ගීතය ධර්මදාස වල්පොළ ගායකයාණන් විසින් ගැයුවා. අපි සවන් දෙමු එම ගීතයට. වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා කුට කලලලා සිඟි පියාගෙන් පිරී ගියා ජින්වති මගේ සූගමී නටන්නේ තවත් ඉදිරිහි චාන්දනි නටන්නේ දැන් ඔබේ කුරුල්ලෙහි මధుරාණී බෙදවිවාහි ජීවිතේ අනාගතේ සුභාගී කීවා මధుරාණී බෙදවිවාහි ජීවිතේ අනාගතේ සුභාගී කීවා වචනා පන්ත කල්ලවා වංගු බෝ වැඩි දැන් ඉතින් මේ මාර්ගයේ යන්න හැකි වගේ වැරදි මාතාවක් නෑ කරන්නේ මේ වගේ ප්‍රීතියෙනි මිදහසේනි ඉන්නකල් ඉදිමු සබත පෙන්වවම්මවා ප්‍රීතියෙනි මිදහසේනි ඉන්නකල් ඉදිමු සබත පෙන්වවම්මවා වාසනා බම්ක කල්ලදා ගණනවා මිතුරන් හරියටම කොමඩු ගෙඩිමිනි හොඳ පැණි කොමඩු ගෙඩියක් තෝරා ගැනීමට ගෙඩි 100ක් පමණ හාරා බැලිය යුතුය. බ්‍රිතාන්‍යයේ නවකතා කරුවෙකු කවියෙකු වූ ජෝර්ජ් මෙරඩිත් 1828 ඉඳලා 1909 දක්වා ජීවත් වුණු මේ පුද්ගලයාගේ කියමනක් මේ ඉන්ද්‍රාණී විජය බණ්ඩාර එඩ්වින් සමරදිවාකර සංගීතඥයාගේ තනුවකට ගැයූ ගීතයක්. ඔබ මේ ගීතය අහලා ඇති. දුරාවාරයේ හෝ දුරාවාරයේ කියලා කියන්නේ ඉඳහිට. මගේ දැනුම හැටියට කරුණාරත්න අබේසේකරයි මේ ගීතය ලීවේ. අපි බලමු. Thank you. කර නැමිලා දිනේ ඕ ඕ රන්වන් කර නැමිලා දිනේ ගෝයම් පැතිලා කුදුලේ රන්වන් කර නැමිලා දිනේ ඕ ඕ රන්වන් කර නැමිලා දිනේ ලස්සන කියා කියා ඊ පොක්රේ නගියා බඩදිම පියා පියා යනවා යනවා සබල ගෝයා මනමාලියේ මෙලේ පිළිවුඩු කාමිනේ

ආවි පදතා හිත හිදානි මාසුනම් තමයි පතසල සීමට ඇති අත්කල වූ ඔතින් තමයි රන්වන් කරන්නේ නාදිලේ රන්වන් කරන්නේ නාදිලේ කොයම් සැකිලා රන්වන් කරන්නේ නාදිලේ කන්සතු පතුන් අම්මා යන හදින යුතු මැටි පිඬ විලස සලකන දෙය අනුන් සතු සෞසත දිවිය තම දිවියම විලස සිටු මිනිසා තමා ඇති ඥාණය නැමැති මෙතු පරස්ත්‍රීන් කෙරෙහි අම්මා යන හැඟීමෙන්ද අන්සතු දෙය කෙරෙහි මැටි පිටක් මෙන්ද සියලු සත්වයන් කෙරෙහි තමා ගැන මෙන්ද යමෙක් සලකනවාද ඔහු නැනවතෙක් ප්‍රඥාවන්තේ කියලා තමයි ඒ උපදේශ කාව්‍යයේ සිංහල කවියේ සංස්කෘත ශ්ලෝකයේ තේරුම වන්නේ. ඉතින් අපි කල්පනා කළා GSP රාණි පෙරේරා ගායන ශිල්පිනියගේ හඬට සවන් දෙන්න. ප්‍රබල හඬක්. නලංගන චිත්‍රපටිය 960 ප්‍රචාරය වෙන්නේ විකාශනය වෙන්නේ තනු නිර්මාණය අර්බුත්තු සාම්‍ය සංගීත වේදියාගේ W බෙනඩික් ප්‍රනාන්දු තමයි මේ ගීතය නිර්මාණය කොට තිබෙන්නේ. අපි ඒ ගීතයටයි අවස්ථාව සලසන්නේ. 在这里。 मटका රස ලොබදී මිත්‍රත්වය හරියට මුදල් වගේ උපයා ගැනීම පහසු වුණත් රඳවා ගැනීම පහසු නැහැ. කල්යාණ මිත්‍රත්වය සත්පුරුෂ ආශ්‍රය ඉතා වැදගත් ජීවිතය දිනන්නට. බ්‍රිතාන්‍ය ග්‍රන්ථ කර්තෘ සැමුවෙල් බට්ලර් එහෙම කියන්නේ 1835 ඉඳලා 1902 දක්වා ඔහු ජීවත් වුණා. එනිසා හැම විටකම සුබ හැඟුම් ආශිර්වාද හිතේ රඳාගෙන වහදොස් දුරු කරගෙන අපි නැගිටිමු. වහදොස් යනු ඇස්වහ, කටවහ, හෝවහ යනුවෙන් අපේ පැරණි මුතුන් මිත්තන් ඒවාට පිළියම් විසඳුම් සොයමින් ජීවිතය මොන අභාග්‍ය සම්පන්න කරදර වලදී උනත් නැගී සිටින්නට යොදා ගත්තා. ඉතින් ඔබ සියලු දෙනාට යහපතම උදා වේවා. ස්වස්ති ශ්‍රී සෞභාග්‍ය සුපූරිත පුණ්‍ය භූමි ලංකා වීර විජිත ලංකා සුරංජසු පුණ්‍ය භූමි ලංකා වීර විජිත ලංකා සුරංජසු गिरिजल चल शाखा क्षेत्र पंक्ति कोमल वन रेखा नील वर्ण गिरिजल चल शाखा क्षेत्र पंक्ति कोमल वन रेखा ස්ත්‍රී සෞභාග සුපූරිත පුණ්‍ය භූමි ලංකා සත්‍ය භූමි ලංකා සුරන්දතු රත්න භූමි ලංකා <laughs> සත්‍ය භූමි ලංකා लक्षण प्रति मण्डित सदाचार गुणज्ञान विभूषित धन्य पुण्य लक्षण प्रतिमण्डित सदाचार गुण ज्ञान विभूषित තිස්ත්‍රි සෞභාග සුපූරිත පුණ්‍ය භූමි ලංකා ජන්ම භූමි ලංකා සුරංජසු අමර අමිල ලංකා ජන්ම භූමි ලංකා සුරංජසු අමර අමිල ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක